ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ මේතිගල නිස්සාරණ වනය ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උඩවිදයකම ධම්මජීව ස්වාමීන් වහන්සේ සම්පatti සත්‍ය සිතා ගෞරවනීය යෝගාචර මහා සංඝරත්න අවසරයි මේ වාසී පාරමාර්ථය සම්බන්ධ කරගෙන සමානයක් පාද නිදිපත සහස්ත්‍රින් දවස්සේ පවත්වාගෙන යන ධර්ම දේශනා මාලාවට අපි ඉස්සරහින් ගියා රැස්මාත් කොටසෙන් ලබාගත්තේ සූත්‍ර පිටකේ අංගුත්තර නිකායේ දසක නිපාතේ සංග්‍රහ වෙලා තියෙන නිදිමානන්ද සූත්‍රය. මේකට දස සංඥා සූත්‍රය කියලා සමහර පැතිවල නම් කරලා තියෙනවා. අපි මේ සූත්‍රය ඉදිරිපත් කරගෙන මේක කලින් දේශනා 19ක් 18ක් පවත්වලා තියෙනවා. අද 19 වෙනි දේශනාවටයි මේ මුල පුරා. මේ 18 19 කියන මේ සති දෙකේ සදේශනා දෙකතම පොදු මාතෘකාවෙන් ගන්නාන ආනාපාන සතිය යටතේ සංග්‍රහ වෙන ධම්මානුපස්සනාවයි දැන් ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ ධම්මානුපස්සනාව නියෝජනය කරන්නේ මේ පද හතරදී. අනිත්‍යානුපස්සනා, විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, පටිච්චසමුප්පාදානුපස්සනා. මේ එක එකක් ආස්වාද වශයෙන් සහ ප්‍රස්වාස වශයෙන් කොටස් දෙකකට කඩපුවාම පද 8කට වැටෙනවා. මේ වගේ පද 32ක් ආනාපාන සතිය විස්තර කිරීමට අරුවචන් වහන්සේ උපයෝගී කරගෙන කියනවා. අපි ඒ කලින් සංග්‍රහ වෙච්ච පළවෙනි චතුස්කය දෙවෙනි චතුස්කය තුන්වෙනි චතුස්කය නැත්නම් කායන පස්සනාට අදාළ චතුස්කය වේදනානුපස්සනාවට අදාළ චතුත්ථය, චිත්තානුපස්සනාවට අදාළ චතුත්ථය කියන ඒ කොටස් දැන් ඉක්මවලා ඉන්න නිසා මේ අද නැත්නම් ගිය සතියේ ඉදිරිපත් කරගත්තා වූ මේ ධම්මානුපස්සනා කොටස් වලට ඒ කලින් ඉදිරිපත් කරගත්ත කොටස් වල තියෙන කරුණු අනියමාර්ථයෙන් සමාජ විද්‍යාර්ථයෙන් සම්බන්ධ කරමින් විපස්සනා චිත්ත වීදී වර්ධනය තමයි මෙතන යම් විදියක මූල ධර්මයකට ගැළපෙන අත්දැකීමකට ගැළපෙන විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. මේකේ ඉස්සල්ලාම සඳහන් වෙන මේ අනිත්‍ය භාවය නැත්නම් අනිත්‍යානුපස්සනාව අපි එදා සඳහන් කරා කලිමුත් විමානන්ද සූත්‍රයේ ආරම්භයේම අනිත්‍ය සංඥාවතේ යෝගාර්ථයේ විවිධ සමාවදලයි කියන්නේ. ඊට පස්සේ සංඥා අටක් සංග්‍රහ කරලා දසවෙනියට තමයි මුලින්ම තියෙන අනිත්‍යානුපස්සනාව ඉවර කරලා තව සංඥා අටක් පහු කරලා තමයි දැන් ආනාපානපතිය කියන එක දසවෙනි සංඥාව ගන්නෙ. දැන් දසවෙනි සංඥාවේ හතරවෙනි පරිවර්තය. ධම්මානුපස්සනා කරුකට යනකොට ආයෙත් පටන් ගන්නේ අනිත්‍යානුපස්සන. අතන අනිත්‍ය සංඥාව වැඩෙනකොට අනිත්‍ය සංඥාවට අනුව හිත පුහුණු කරනකොට අනිත්‍ය චිත්තය අනිත්‍ය බවට චිත්ත පහළ වීමයි පුළුවන්. එනිසා ඒක චිත්ත භාවනාවකට අදාළ කරන සමත භාවනාවකට අවශ්‍ය කරන නිත්‍ය සංඥාව දුරු කිරීමේ අදහසින් අනිත්‍ය සංඥාව කල්ලාසෝ දීලා තියෙනවා. ඒ අනිත්‍ය සංඥාවෙන් තමයි අනිත්‍ය චිත්තය. අනිත්‍ය බවට චිත්ත පහල කරවා දෙන්නේ. සංඥා චිත්ත දිට්ඨි අපේ තමයි ශාන්ති ජාගහක් අපේ සංතානේ මුල් බහගන්න. ඉතලාම සංඥාවෙන් පහල වෙනවා. ඒ නැවත නැවත පහල වෙනකොට ඒක එකක් චිත්තයක් වාට පහල වෙනවා. ඒ චිත්ත ශක්තිය අනිත්‍ය ශක්තිය ඉරේ යනකොට තමයි දෘෂ්ටියක් වාටපත් වෙන්නේ. ඒකදී අපි නිත්‍ය සංඥාව නිත්‍ය විතත් නිත්‍ය චිත්තය නිත්‍ය දෘෂ්ටිය කියන එක ඉතිරිම උප්පත්තියම අපිට ලැබිලා තියෙන දේ. ආනේ උප්පත්තියෙන් ලැබිච්ච ලෞකික ඥානයක් වශයෙන් අපි සමාහට පුරුදු පුහුණු කරන උපාදි නව කෞරව සම්මාන ලැබෙන මේ නිත්‍ය සංඥාව නිත්‍ය චිත්තේ සමානලා නිත්‍ය දෘෂ්ටි වශයෙන් අරගෙන තියෙන දේ අනිත්‍ය සංඥාවෙන් ඔද්දල් කරලා බොඳ කරවලා තමයි මේ ගිරිමාන සුත්‍රේ පටන් ගන්න. ප්‍රථම සංඥාව වශයෙන්. දැන් අපි ඒක ඇවිල්ලා තියෙනවා අනිත්‍යානුපස්සනාව. පස්සනාව දර්ශනය. අනිත්‍ය දර්ශනය ගැන කතා කරන්නේ. ඒ දර්ශනය අඥාව චිත්තයට පුර දෙන්නාසේ තුරුදී පවතිනාසේ දර්ශනය ඥානයටයි තුරුදී පවතින. ඒ නිසා මේක අර ප්‍රසිද්ධ භාවනාවට උරුමක් ලබා දෙන්නා වගේම මේක ප්‍රඥා භාවනාවට ඥාන වර්ධනයට අවශ්‍ය පසුබිම සකස් කරලා දෙනවා මේ අනිත්‍යානුපස්සනාව. අනිත්‍ය දාර්ශනය. අන්නේ අනිත්‍යානුපස්සනාව පිළිබඳව අපි දැන් විස්තරයක් ඉදිරිපත් කරගත්තා. ආනේ විස්තරේ දින වටිනාකම මොකද්ද? මෙවැනි ඥානයක් විපස්සනා ඥානයක් අවම කවදාකවත් සුතමය මට්ටමකින් මුදුන්පත් වීමක් වෙන්න බෑ. චින්තාමේ දාර්ශනික මට්ටමකින් අන්වේ ඥානයකින් අනුමාන ඥානයකින් සාක්ෂාත් කරගන්නත් බෑ. ඒක අනිවාර්යෙන් ප්‍රත්‍යක්ෂ කරනවා. පච්චක්ක ස්වરૂපයක් තියෙනවා. ආනීය ප්‍රත්‍යක්ෂ ස්වરૂපයට හැරෙනකොට වෙන විදිහට කියනවා නම් අරමුණක් දෙස භාවනා කරමින් යනකොට ඒ අරමුණ මැත්තේ භාවනා විපස්සනාට නැං වෙනකොට පණින කඩුල්ලක් තමයි. කඩයිමක් තමයි මේ අනිත්‍යානුපස්සනාව වශයෙන් මේ කිරිමානන්ද සූත්‍රය සඳහන් කරලා තියෙන්නේ. ඒක විපස්සනා ධ්‍යාන කියන පදයට ගත්තොත්. මේ සාමාන්‍ය ටිකක් රැඩිකල් වාදී අදහසක් මොකද සමත ධ්‍යාන, අරත් විපස්සනා ධ්‍යාන කියන එක ලෝකේ භාවිලාති භාවිතාවේ කියන දෙයක් නෙමෙයි. ඒත් විග්‍රහයෙන් අපි ඉදිරිපත් කරගත්තා. සමත ධ්‍යාන බලනකොට ඉස්සල්ලාම හම් වෙන සමත ධ්‍යානය තමයි මේ අනිත්‍යානුපස්සනාවට පදනම් වෙන සමාධිය ලබන්නේ. ඒක ඒ නිසා විපස්සනා ඥාන වැඩ පිළිවෙලේ බලනකොට සම්මතන ඥානයටයි සම්පාද වෙන්නේ. මේ සම්මත ඥානෙ ලැබෙන වෙලාවට තමයි ඒ යෝගාවචරයට සක සංකා දුරු වෙලා සංකා විතරන විසුද්ධිය, රතේ විසුද්ධි ඥානයක් වඩ මේකපත් වෙන නිසා සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, චිත්ත විසුද්ධි වශයෙන් යනකොට දිට්ඨි විසුද්ධිය, සංඛා විතරණ විසුද්ධිය කියන මේ අවස්ථාවල් වලට සම්මත ඥාන සම්බන්ධ වෙනවා. ඒ වගේම අනිච්ඡානුපස්සනාවක් වශයෙන් මේ විපස්සනාද මේක ඉදිරිපත් කරනවා. ධ්‍යාන වශයෙන් ඒකාගරීමේ තවත් දෘෂ්ටි කෝණයක් පැත්තක් වශයෙන් බැලුවොත් ප්‍රථම විපස්සනා ධ්‍යානය වශයෙන් ඒක හරියට අර සමත ප්‍රථම රූපාවචර ධානයෙන් දැක්ක අරගෙන තියෙන හිතේ දැනුමේ විපස්සනා ධානයේ මේකයි කියලා ඒ දැනුමට අනුමාන කරලා මෙතන උගන්වන්නට සම්බන්ධනය කරන්න උදව් කරනවා. ඒකට හේතුව මොකද? මේක තමයි විපස්සනාවට හැර වෙන තැන. මේක තමයි වැදගත් තැන. ඒ විතරක් නෙවෙයි මේ විපස්සනා ලෝකයේ මේ අපේ යුගයට එහෙම නැත්නම් මේ බුද්ධ ජානකයේට උපනම්වවදාලා මේ බුරුම ආචාර්යයන් වහන්සේලා මේක පිළිබඳව පුදුමාකාර මූල ධර්මානුකූලව අනිකුත් පොත්පත් වලට විරුද්ධ නොවන ඉතාමත්ම ක්‍රමික වැඩපිළිවෙලක් පෙන්වලා තියෙනවා. ඒ පෙන්ලා තියලා අවංකවම පිළිගැනීමක් කරනවා. මෙන්න මේ තැන දක්වා කොතනද මේ ධානයේ අර ධානයේ භාවනා හිත තමන්ගත මූල කර්මස්ථානයේ හොඳට පිළිමදිමි. හොඳට සම්මතනය කරමි. හොඳට මූලට මූල දාලා ප්‍රත්‍යක්ෂ පත්තර පක්තරා නම් මෙතනින් යාර භාවනාව ඉබේ සිද්ධ වෙන මට්ටමක් තියෙනවා. ඒ නිසා යෝගාවචරයාගේ යෙදවුම යෝගාවචරයාගේ කුසල ඡන්දය කුසල යෝගාවචරයාගේ උරුභූති කම යෝගාවචරයාගේ ඒ වීර්ය කියන চৈতසිකය අත්‍යන්තයෙන් අවශ්‍ය වෙන අවස්ථාවක් මේක. අනිත් තැන් වලට යනකොට මේ වීර්ය කුරුත්තර ගැම්මට ජවයට සිද්ධ වෙනවා. ඒ නිසා මේක බොහොම වැදගත්. හැබැයි ළඟා කරගන්නා වූ ප්‍රතිඵලදී බාන බොහෝම සොච්චමයි හම්බෙලා තියෙනවා. තම මහ ලොකුම දෙයක් හම්බෙලා නැහැ. නොලැබියත් නෑ. මහ ලොකු දෙයක් හම්බෙලා නැහැ. නමුත් ඉදිරියට යන ගමනේ ගුරුවරයෙක් එක්ක හෝ නැත්නම් මේ ඉදිරියට ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන ධර්ම කොටස ගැන Tamanටම වටහා ගන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට මෙතෙක් එන්න ඇති කරගත්ත ඒ ධවයෙන්ම ඉදිරියට යනවා. ඒ නිසා මේක කීප පැත්තකින් සංදිස්ථාන. කීප පැත්තකින් කඩයිමක්. කීප පැත්තකින් යෝගාවචරයට අවබෝධ කරගන්න පුළුවන් තරම්. මොකද මේ ප්‍රථම ධානය කියන අනිච්ඡානුපස්සනාව කියන වෙන විදිහට කියන සම්මතන ඥානය. ඉතින් අපි ගිය පාර අන්තිම ප්‍රදේශයේදී දේශනාවේ ඉදිරිපත් කරගත් ආ වූ සාමාන්‍ය කිසිම කලින් නොවැඩන ලද ධානයක් හෝ සමතයක් නැතුව ඍජු විපස්සනාට බස්නා වූ යෝගාවචරයේ අරමුණකට මුහුණ දෙලා මොකද්ද මෙතන අරමුණ කියන්නේ සංස්කාර කොටස සංස්කාර කොටසකට හිත දාලා එයින් මේ විපස්සනා සමාධිය වර්ණගා ගන්න හැටි අර ආචාර්යවරු පෙන්වා දී ඇටියට ඉස්හාමත්ව විචිත්‍රයි ඒ වගේම ඉස්හාමත්ව පොත්පත් වල තියෙන දැනුමට සමපාත වෙනවා සමාන්තර වෙනවා ඒකදී ඉස්සල්ලා මතක් කරන්නේ ඒ අරමුණකට පිම්බීම හැකිලිම කියන ප්‍රසිද්ධ සුද්ධ විපස්සනා අරමුණක් වේවා එහෙම නැත්නම් ආනාපානීය කියන සමථ විපස්සනා දෙකටම ගැළපෙන යාති අතර විශ්වගත අරමුණ හෝ වේවා සක්මන හෝ වේවා යනකොට එනකොට කනකොට බොනකොට ගන්න සංස්කාර කොටසක් හෝ වේවා එයටම හිත යොදාගෙන ඉන්නකොට ඒ භාවනා ක්‍රමයේදී ඊ타ත්ම නිවැරදි වූ ඊ타ත්ම ඕනම කෙනෙකුට කරන්න පුළුවන් ආරම්භක අවස්ථාව වශයෙන් උත්සාහ කරන්න කියන්නේ ඒ Taman දකින අරමුණේ අදුගානේ සතහන එහෙම නැත්නම් ආකාරය දැක්ක ගන්න කියන එකයි බා. ආධුනිකයෝ උනන්දු කරන්නේ ඒකයි. ආස්වාදේ සතහන කොහොමද ප්‍රස්වාදේ සතහන කොහොමද? පිම්බීමේ සතහන කොහොමද? හැකිලීමේ සතහන කොහොමද? පය තබනකොට සතහන කොහොමද? යවනකොට සතහන කොහොමද? මේ ඔසවනකොට කොහොමද? අතක් ඔසවනකොට දොරක් අරිනකොට ඇඳුම් පැළඳුම් අඳිනකොට කනකොට බොනකොට යනකොට නානකොට Taman ඒ ඉරියව්වට හිත යොදවා නම් ඒ ඉරියව්වේ අඩුම ගානේ සටහන්. අකුණක් ගන්නකොටම ඒ අකුණු විදුලිය ගන්න ස්වරූපේ විදුලි ඡාපය දැක්කානම් ඒ යෝගාවචරයේ සටහන නොදැක්ක අකුණ දැක්කයි කියන දෙයක් නෑ. සටහනමයි අකුණ කියන්නේ. ඒක චිත්තක්ෂණයට කලින් මෙන්න මේ වගේ සටහනක් එයි කියලා අහසේ කිසිම ලකුණක් වෙන්නේ ඒ වගේම තමයි මේ චිත්තක්ෂණේ ගියාට පස්සේ ඉතුරු කරන දේකුත් නැහැ. ඒ නිසා හරියටම අකුණු විදුලි ගන්නකොටම දැක්කොත් අන විදුලි ඡාපයක් විපාකනක් ඉරක් වාකෝ එනනම් ගහ අත්තක් මැරිලා ගිය අත්තක ස්වරූපෙන් හෝ මොන මේකක් හරි ගන්නක් අන්නේ සාතහන දැකීමයි මේ විදුලි ඡාපයේ උදාහරණේ ගෙනහට පැමිණ කතා කරන්නේ ඒ චිත්තක්ෂණයේ දීම පූර්ණ හිතකින් බැලීමයි කියන්නේ දෙකක් නෙවෙයි එකක්. ඒ චිත්තක්ෂණයක නොබැලුවා නම් ඒක නොපෙනෙනවා කියන එක 100ට 100කින්ම වෙනවා. පේනවා නම් 100ට 100කින්ම වෙනවා. එඳ එනම් මොකටද මේ බණ කියන්නේ? මේ බණ කියන්නේ අරමුණක් වෙනවා සමගම අරමුණ දැක්කොත් අරමුණට පිට වේදි වෙව්වොත් අරමුණ දැකීමමයි විපස්සනා කියන එක හිතේ කාවද්දාගත්තොත් විතරක් යෝගාවචරය එලවල එලවල ගිහිල්ලා එක චිත්තක්ෂණයකදී හැබෙද්දම අරමුණ මත වෙනකොටම එක දැක් ගන්න පුළුවන්. ආරණ්‍යයකට මේ හිත පුරුදු වලන්නයි මේ මතක් කරන්නේ. එහෙම නැත්නම් වෙන්නේ මොකද්ද? අපි අරමුණ එනකොට පමණයි. අප්‍රමාද. ඒ නිසා ආධුනික යෝගාවචරයට හෝ දක්ෂ යෝගාවචරයට පරියන්කේ මුලදී අරමුණ ඒහා සමගම දැක්ගැනීමේ ශක්තියක් නැහැ. ඒකට පමා වෙලයි අපි අරමුණ පස්සේ එලවන්නේ. නමුත් මේ බණ අහලා පුරුදු නම් කලිමුත් තමයි මේ වගේ දේවල් අත්දැකලා තියෙනවනම් කොහොමද මම ඉඳපු ගාම මේ අරමුණ විදුලි ඡාපයක් තේ කුපුරන කොටම දකින්නේ? කොහොමද මම මේක පහුවෙලා ඒක දැක ගන්න බැරි, සතාන දැක ගන්න බැරි, ඉතරදී ගන්න බැරි, කමට අනුසුත කරන්න බැරි තරම විපිලිසර වෙන්නේ කියන මේ ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද? පටන් ගන්නකොටම කාටවත් බෑ. හිත රත් වෙලා නැති නිසා, කර්මන්නේ වෙලා නැති නිසා අරමුණට වේදුවක්. නමුත් අරමුණට හිත පස්සෙන් පස්සෙන් එලවගෙන එලවගෙන ගිහිල්ලා නමුත් හොඳට හිත උනන්දු වෙලා හත් වෙලා මේ කර්ම ක්ෂය වෙලා කර්මන්නේ වෙනකොට අරමුණට වහ වහ වහ වහ කිච් වෙනකොට අරමුණත් එක්කම හිත ඒක දැකගැනීමේ ශක්තියක් ඇති වෙනවා. එතකොට යෝගාවචරයට මම දැක්කේ මේකයි කියලා අතුම ගාන එක සක්හන දැක්කා. ඒ සතාන මැටි මේ දැන් අරමුණත් එක්ක දැන් අරගෙන දුවල අරමුණත් එක්ක හා හා දුවනවා. ආනේ විලාදි ඊගාව චිත්තක්ෂණේ එතනම මතුවෙන ඒ අරමුණ නෙවෙයි නමුත් ඒ අරමුණේ පරම්පරාව. දකින්නවනම් දිගින් දිගට දකින්නවනම් දෙවෙනි හැටේට අර්ථුන් සටහන යම් යම් ආකාරවලට කුංචු කුංචු වෙනස් කිරීම වෙනවා. අර පූර්ණ විහාර වෙනස් කිරීමත් වෙනවා. ආන්නේ විදිහට සටහන දැක්කා නම් දැන් මේක ලොකු ජයග්‍රහණයක්. දැන් අරමුණත් එක්ක හිත එක චිත්තක්ෂණයක සමාන්තරව ගියා. දැන් මට අවශ්‍ය කරන්නේ ඊගාව චිත්තක්ෂණයේ නැත්නම් ඊගාවට අරමුණ මත වෙනකොට ඒකත් නැත්නම් ඊගාව ජවනිකාවත් ඊගාව අරමුණක් අතහනක් ආකාරය දැක ගන්නා සුළු යන්න පටන් ගත්තාම ඒ සාධාරණ දැකපු හිත අර ආකාරය නොදැක අරින්නේ නෑ එක දිගට චිත්තක්ෂණ දෙක තුනක් එකම අරමුණ දකිනවා. එනිසා මෙතන මේ මෙතෙක් විතර ටිකක් අපි ගත්තා. නමුත් මේකේ භෞතික විද්‍යාත්මක ප්‍රධාන න්‍යාය වගේක් තියෙන එකක් තමයි සාතහන දැකිය හැක්කේ අරමුණ මත වෙනවා හා සමගම මෙනෙහි කළොත්. සාතහන දැකපු යෝගාර්ථය අරමුණත් එක්ක දික්ක්ෂණ දෙක තුනක් හිතියොත් අනිවාර්යයෙන් මේ සාතහන එක එක ආකාරවලට වෙනස් වෙන හැටි කියන ආකාර පඤ්ඤාතියට අනිවාර්යයෙන්ම යොමු කරන නිසා ඉස්ලාම යෝගාවචරය සාදරයේ යුත්තේ ලැහැත්තිගේ යුත්තේ මේ සංඛාන පඤ්ඤාතිය කියන සාධහන නැමැති ප්‍රඥාක්තියට හිත මෙහෙවන්නයි. ඒක මෙහෙවනකොට ඒකේ දක්ෂ වෙනකොට සූර වෙනකොට අරමුණේ වෙන පාතිනකොට ආකාර පඤ්ඤාතිය දිහට වැඩ. මේ ආකාර පඤ්ඤාතිය දිහට වැටුණා තාමත් අර වගේම දල්වාගත් වීර්යයකින් නොපසුබට උත්සාහයකින් නැත්නම් අඛණ්ඩ සතියකින් ඉදිරියට යනවනම් ඒ සතහංසා ආකාරවලට වෙනස් වෙමින් පවතින මේ පවතින පඨවි වල සාගතියේ සතරං ආකාර වායෝ ධාතුවේ කම්පන චංචල ගතිය වල සතරං ආකාර ද්‍රවේයතාව වැగిරෙන්නා වූ පිළිකරන්නා වූ සතරං ආකාර තේජෝ ධාතුවේ තාව උණුසුම් සිතිල් භවයේ සතරං ආකාර කියලා ඒ සතහන් ආකාර ස්වභාවික ලක්ෂණ නැත්නම් භාව ලක්ෂණ වලට සුදු දෙන එක යෝගාවදයාගේ බුදුහාමුදුරන්ගේවත් නවුකාර දෙයියන්ගේවත් වැඩක් නෙවෙයි ඒක න්‍යායයි. කාකාන්තක් ආනං ආකාරයට යනවා කියන එක ප්‍රගතිශීලී යෝගාවචරයාට දෙවෙනි පන්තිය වගේ. සාධාරණ ආකාර දෙක දැක්කම තව දුරටත් අල්වාගත් වීර්යකින් තා එළඹ සිට 100කින් කටයුතු කරනවා නම් එළියස්සා වූ කක්කර චන්තර ගති කියන මේ භාව ලක්ෂණ ඒකට ස්වභාව ලක්ෂණ කියලා කියනවා දකින්නයි කියන එක ආලෝක ආශ්චර්යයක් ඒ විතර කරන්න අපිට විනාඩි 10ක් ඉල්ල තියෙනවා නමුත් මේක හිත වෙන්නේ උත්තර වෙලායි හැබැයි හිත වෙන්නේ නැත්තම් නෑ තමයි මේකේ ආගමක් නෑ මේකේ කිසිසේත්ම වන්දනීය පූජනීය තත්ත්වයක් නැත්තේ නෑ මේකේ තියෙන ඇස් දෙක අරලා බලන්න කියන එක විතරයි. කල්පනා කරන්න කියනවත් හිතට මවා ගන්න කියනවත් නෙමෙයි. මේ වෙලාවේ මතුවෙන අරමුණට හිත යොදන්න තරම් අපි ඒකට අප්‍රමාදී වෙන්න ඕනේ. එළඹ හිටින්න ඕනේ. එළඹ හිටමින් හිතේ යත්තා වූ සංසාර දුක දිනාපු. ඒ මෝහ පටල කඩලා ඇස්වල තියෙන මේ දැල්ල බැඳිලා තියෙන එක කපලා අරමුණම සුද්ධ වශයෙන් දැක් ගැනීම ඇත්ත ඇති ඇතියෙන් දැක් ගැනීම තමයි ප්‍රාර්ථනා කරන්නේ මම මේකට මේ මගේ හයියේ මගේ ශක්තියේ මගේ කුසල ඡන්දේ මම මේ ක්‍රියා කරන්නේ මේකයි කියන එක මේ කායික වැඩ පිළිවෙල. මෙන්න මේ කොට අරමුණක පටන් දැක්කා ආකාර දැක්කා ඒකත් අවුල භාග ලක්ෂණ දැක්කා කියන මේ තුන තමයි ඇත්තම කියනවා මුළු විපස්සනා භාවනාවේ මුල සිට අග දක්වම යෝගාවචරය ඇතුළේ එකම ටික. මේන්න මේ විදිහට පිම්බීමක හැකිලීමක ආස්වාදයක ප්‍රස්වාදයක එසවීමක යැවීමක තැබීමක හෝ අනිකුත් මොනම ඉරියව්වක අරමුණ මත වෙනවා හා සමගම ඒ සාතහන ආකාර මේ ස්වභාවික ලක්ෂණ වගේ දේවල් දැක්කම ඉස්තරලා අපි ආස්වාදයේ කියලා කියට ගත්ත එක වැඩපිළිවෙලේ ආස්වාදයේ මුලය මැදේ යගේ කියලා තුන් જાතියක් වේවි බලන්න. නැත්නම් තුන් જાතියෙන් කඩලා බලන්න කමට අහන්නේ දුන්නාට පස්සේ මුලදී නොතිබුණු පෙරපිච්ච ගතියක් ඕනේ යාන්තම් මතුවෙන හැටි සමාහට ඇතුලේ සිට මත්ව දෙන්න වගේ. තව සමාහලට හැමේ සිට ඇතුලට යන්න ඇති. සමහර වෙලාවට එක දිශාවකට සමාහලට හතර දිශාවකට සමාහලට දස දිශාවට ඕනේ තෙරපීමක් අපිලා ඉන්නේ. ඊට පස්සේ තෙරපීම ඉච්ඡ ස්ථානය දක්වාම පැතිරීගෙන යන හැටි. සමාහට මුළු කයම සම්බන්ධ වෙන හැටි. අවසානයේ විදිහල ඉර වෙලා ඇණයක් ගැවුවා වගේ ඉර වෙනවා. ඊට පස්සේ ඔන්න හැකිලිය පටන් ගන්නවා. ආසස්පසාවේ මුලමදාග මෙන්න මේ සංගතිය දැක්කා නම් ඒ යෝගාචර කවුරුත් ඇවිල්ලා කියන දෙයක් නෑ. දැන් මගේ හිතයි අරමුණයි අතර විදකක් නෑ. ප්‍රමාදයක් නෑ. නීවරණ නෑ. එනිසා හිතට පේන්නේම ස්ත්‍රියාවක්වත් පුරුෂයෙක්වත් හොඳක්වත් තරකක්වත් වමක්වත් දකුණක්වත් නෙවෙයි නැති වෙච්ච තැබීමක් මතු වෙලා නතර වුණා. ඊට පස්සේ මතු වෙච්ච තැබීමක් හැකිලීමේදී නැති වෙලා දියාර වෙලා ගියා. නැත්නම් ආස්වාද ප්‍රසවාදෙදි පිරිමැදීමක් උණුසුම් ගතක් සිහිගතියක්. සම්පර චංචලය ඇති වෙලා නැති වෙලා මේ මේ විදිහට සම්බන්ධ වෙලා ඒක දැක ගන්න පුළුවන් තරමට ගියාන අර මොනට මූල මූල දාලා කියනවා කියන අපි අදහස් කරන්නේ මේකයි මේ මේ වෙලාවේදී යම් විදියකට යෝගාවචරගේ සිද්ධායි අරමුණයි අරමුණ කියන්නේ එක්කෝ සකහන් එක්කෝ ආකාර එක්කෝ යත්තාවතු භාග ලක්ෂණ පේනවනේ මේකේ මුදුන්පත් වීම තමයි අපි කියන්නේ විපස්සනා ප්‍රථම ධ්‍යානයේ කියන්නේ ඒ මොකද නීවරණ නැහැ ඒ විනෝඩ අරමුණ දකින්නකොටම අරමුණ මෙනෙහි කරන්නා වූ ගතිය නම් වූ විතක්කේ මෙනෙහි කිරීම නම් වූ විතක්කය ඉතාමත් ප්‍රකටයි නැත්නම් යෝගාචරයට මෙතෙන් එක්ක. මෙතෙක් කන්නාවේ දැන් ආවේ මෙන්න මේ විතක්කේ ඇති සුවිසේත කුක්කේ විතක්. ඒ විතක්කයෙන් එනකොට යෝගාචර හොඳතෝම දන්නවා මම මේ පිළිමැදීමක් දැක්කත් ආස්වාදයේ පිළිමැදීමනේ ඒක ප්‍රස්වාසයේ කියලා ප්‍රස්වාසයේ අවස්ථාවේදී වෙන දේවලින් වෙන් කර දැනින් දකින්න. දනින්න. නිසා විචාර බුද්ධිය හදන අනිවාර්යයෙන්ම තියෙන පාවා දීලා නැහැ. පාවා දුන්නා නම් අපි ඔය කියන භාවනා සිද්ධ වෙන්නේ නැහැ. ඔය කියන සම්මත ඥාන දෙන්නේ නැහැ. ප්‍රත්‍යඥාන කියලා කියනවත් බැහැ. අරමුණ හිත ඇතර ඉඳ නැහැ කියලා ඉඳක් නැහැ කියලා කියන්න බෑ. එන්න කල්පනා තියෙනවා. මෙතන කිසිම කල්පනාවක් නැහැ. අරමුණට හිත මෙහෙවන මෙනෙහි කරන ගතිය තියෙනවා. ඒ මෙනෙහි කරන නිසා මේ අරමුණේ අසවල් තැනයි මම මේ බලන්නේ. එක්ක වම නෙවෙයි මේ දකුණ තියෙන වෙලාව. දකුණ නෙවෙයි මේ වම තියෙන ලඟට හොඳට විමසුන් වල කියන. ආස්වාද ප්‍රසආස දෙකන ආස්වාදයේ ප්‍රසආදයේ මුලද මැද අගද කියන්නේ කොහොමද දාන්නේ? ඉන්දීමේ නම් හැකලීමේ නම් ඒවා දා. එතකොට විචක්ක විචාර දෙක පවතින නිසා මේ විචක්කේ තියෙන තාකල් මෙහි කිරීම කියන එකක් නිදිමතක් වෙන්න බෑ. ඒ වගේම මේ විචාරයේ තියෙන නිසා විපසුන් නොනිසා ඒ නිසා ගච්ඡ කුච්චක් හැකියක් පහළ වෙන්න බෑ. මේ නිසා යෝගාවචරයට ඕන කවදාකවත් නැතුව අරමුණේ හිත හිටියා. දැන් අරමුණක් එක්ක හිත යනවා කියලා කාන්දම් කාලයකට යක බැලුවා වගේ හොඳ ප්‍රීතියක් පාල වෙන්න පටන් අරගන්නවා. ඒ ප්‍රීතිය නිසාම අරමුණ කවදාකවත් මෙතෙක් කල හිතපු නැති නැවුමු සුඛයක් වෙනවා. මේ ආස්වාදේ, මෙන්න ප්‍රස්වාදේ, මෙන්න දෙක අතරමයි. මෙන්න ආස්වාදේ මුල, මැද, අග. තුන් පිම්බීම හැකියි. ආදී දේවල් විදිරකොට පුදුමාකාර සුඛයක ධානයකට සමත ධානයකට වගේ සමාන වෙච්ච යම් විදියක ඒකාග්‍රතාවයක් උත්පාදයි. මෙන්න මේකට කනික චිත්ත ඒකාග්‍රතාව කියලා කියනවා. අරක දීවාදී නම්මුති අරමුණ මෙතන පවතින ස්වභාවික සංස්කාර අරමුණ. අරමුණ ඉස්හාමත් වේගයි වේග වෙන තරමටම හිත ක්‍රියාත්මක වෙලා හරියට හිතගෙන තියෙන දෙයක් එදා නිතරම බලා ඉන්න ඇති වේගයෙන් වෙනස් වෙන අරමුණ වේගයෙන් යමින් අල්ල ගන්නකොට ඒ වගේම චිත්ත ඒකාග්‍රතාවයක් එතකොට මේ වෙලාවට ඔය නාම රූප පරිච්ඡේද පච්චේ පරිඥාන ඉක්මවල ඒක සම්මතන වශයෙන් ස්පර්ශ කරන් පණ ගන්නවා අර මෙන්න මේ වෙලාවට යනකොට මේ ධානයකට සමත ධානයකට සම කරන්නේ මොකද සමත ධානයට යනකොට ඒ යෝගාවචරය ධානයේ අතිභාග නිමිත්ත විසින් වහය ගන්න. යෝගාවචරයගේ මේ විචක්ෂණ බුද්ධිය පාවා දීමක් සිදු වෙලා චිත්ත ධම්ම සුඛයේ අරමුණේ নিমগ্ন වෙන ගතියක් තියෙනවා. ආන් ඒ වගේ දෙයක් මේ සම්මතන අවස්ථාවේදී විපස්සනා හිතට සිද්ධ වෙනවා. විපස්සනා හිත අරමුණේ කොච්චර තදි කොච්චර ගැඹුරට කිදා බහිනවද කියලා කිව්වොත් ඒක නිකන් ඇදගෙන වැටෙනවා කියන්නේ. කෙලකින් වැටගෙන වැටෙනවා කියන්නේ තමන්ට කර තියා ගන්න දෙයක් නැහැ මෙනෙහි කිරීමවත් කරගන්න බැරි වෙන තාක ශීඝ්‍රයෙන් අරමුණ කරා හිත වැටිලා අරමුණක් එක්කම එකට යන්න පටන් ගන්නවා. එතකොට ඒක ධ්‍යාන දෙන්නේ ප්‍රථම ධ්‍යාන හිත වැටුණා. මේකට නම් කියන්නේ විපස්සනා ප්‍රථම ධ්‍යාන. එතනත් අර නීවරණයන්ගෙන් තොරගතිය කෙනික වශයෙන් වශයෙන් ඒකාග්‍රතාව ආදී ධ්‍යානාංග එකට පවතින නිසා මේකට විපස්සනා ධ්‍යාන කියලා කියනවා. සමථ ධ්‍යාන ගැන අගය කරන අත්ව ටිකක් හිතසලා කමාවක් කරගනි අපේ වචන කුලියට ගත්තා ණයට ගත්තා කියලා. මොකද අවශ්‍ය කරලා තියෙන්නේ එහෙම මේ වීමක් පිටකට වීමක් නෙවෙයි කරන කෙනාට මේ කියන දේ තේරුම් ගැනීම සඳහා ලෝකේ පවතින නිදර්ශනක් ඉදිරිපත් කර ගැනීමයි. එතකොට ඒ විදිහට අරමුණට කවදාකවත් නැති විදිහට නිමග්න වෙනකොට විපස්සනා වාතේ ඒ යෝගාවචරයට අලුතෙන් ආයි කියලා දෙන්න ඕනේ. මේක මේ අනිත්‍යං අනිත්‍යං අනිත්‍යං කියලා මෙනෙහි කරලා ගන්න අනිත්‍යයක් නෙවෙයි. මේක මේ ගුරුවරයා ඉතාමත්ව දක්ෂව කියලා දෙනකොට මට පහළ වෙච්ච ඥානෙකුත් නෙවෙයි. අනේ මට වේවා කියලා ආශාවෙන් ඉඳලා පහළ වෙන ඥානෙකුත් නෙවෙයි. ප්‍රාර්ථනාවෙන් ඉන්නේ එක්කුත් නෙවෙයි. උබ්බඩකමඩ කම්මැලිකමඩ ඉඳලා ගන්න පුළුවන් දෙයක්කුත් නෙවෙයි. මේක ඒ චිත්තක්ෂණේ ඒ පරියන්තේ සාර්ථකත්වයේ තුලින් සතාන් ආකාරී කෝල ස්වභාවික ලක්ෂණ වලට හිත වැටීමේ සිදු වෙන දෙයක්. ඒකත් විපස්සනා කියන වචනයට ඕන අර්ථයක් වෙනවා. විපස්සනා කියලා කියන්නේ වී පූර්ව පස්සනා. පස්සතිය කියනවා. මනිදාශනේ දැකීම. පස්සට කියන වචන තමයි ඉතින් පස්සනාව කියන්නේ. මේ වියන්නට දෙන දෙන්නේ විවිධ වූ. මොකද විවිධ කියලා කියන්නේ ඉස්සර අපි සටහන දැක්කම මෙතනින් වැඩි නැතක. ඊට පස්සේ මේ ඉස්ත්‍රිාවක් නේ ඉස්ත්‍රිර ගන්න ෆොටෝ එකක් අරන් ලොක්කොල විත්‍ය ගන්න. ගෙනිච්ච සංඥා කරනවා. දැන් කරන්න හදන්නේ දැන් සටහන දැක්කා. ඊට පස්සේ මේ සටහන යාත් ජරා ව්‍යාධි මරණ වගේ හෝ මේ චිත්තක්ෂණ චිත්තක්ෂණ පාද වෙනස් වෙන ආකාරය දැක ගන්න තරම් අපේ හිත භාවනාවක්. නිසා සතහන දැක්ක පමණින් හොඳයි නරකයි මංගලයි දුමංගලයි ස්ත්‍රී පුරුෂ භාව බලන්නේ ඒ සතහනේ ආකාර දකිනකොට ඉස්තර එකම සතහන දැකපු ගමන් අපි ඒක පොතු ගන්න ඔක්කොම කියාගත්තට ඉස්තර බෙගුවට දැන් ඒකේ සතහන් සහ ආකාර කියලා දෙපැත්තක් තියෙනවා මේ ආකාර මේ සතහන චිත්තක්ෂණක් චිත්තපාසක පාද වෙනස් වෙන නිසා කොයි එක පොතු ගන්නද කියලා ප්‍රශ්නයක් වගේ හැම එකම හොඳයි එක්ක හැම එකම නරකයි ජීවිතේ වෙනස් වෙන නිසා ඔන්න අලුත් දර්ශනයක් අලුත් පැතිකඩ රාශියක් පේන්න පටන් මේ ආකාරයත් ඇතිලා තියෙන පට විහාගෝ තේජෝ ආය කියන හතර මහ භූතයන්ගේ මේ භූතයන්ගේ ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා ඒකේ දෙකක් තියෙනවා ආයෝ කිව්වහම ධර්ම ගතිය සහ කම්පන කරන දෙකක් තියෙනවා ආපෝ කිව්වහම දැකින ගතිය සහ පිළිකොන ගතිය දෙකක් තියෙනවා පට විගුවම හයක් තියෙනවා මේ තේරම ආකාර කියන වචනය කිස්සල්ලක් පැටලුණා වගේ බීමැති පොදියක් ඇවිස්සුණා වගේ තුමාකාර පැතිකඩ පෙන්වන්න පටන් ගන්නවා එතකොට නම් කාටවත් එක ස්ත්‍රී ගතියක් කුස ගතියක් හොඳක් නරකක් වමක් දකුණක් සදාචාරයක් දුෂ්ට ගතිය මොනක්ද එතකොට ඒ හිත මේ දකින දර්ශන කියලා දෙන්නේ පස්සකී දකි විවිධාකාරයෙන් දකි. තමයි වෙන්න පුළුවන් මම නම් කියන්න කැමති මේකට විසමාකාරයෙන් දකින්නයි කියලා කියයි. අපි ඉස්සලා ඉස්සර කවලා තිබුණේ අපි හොඳ බබෙක් වෙන්න ඕනේ, සාධාරණ ඉෂ්ට කරන්න ඕනේ, ධාර්මික වෙන්න ඕනේ කිව්වොත් අපිට කවදාකවත් ඒකේ තියෙන අසාධාරණ පැත්ත පේන්නේ නැහැ. ඒ නිසා ඒ ධර්මයත් ඇතුළේ තියන්න වෙනවා. හොඳ නරක දෙකක් පැත්තක තියන්න වෙනවා. තිබ්බොත් විතර අරමුණේ තියෙන මේ විසම ගතිය. කිසිම අරමුණක මේ විසමත්වයෙන් කිසිම වෙනසක් ඒ වෙලාවේ බුදුහාමුදුරු ගත්ත තරමන දේවදත්ත ගත්තත් ඒකේ අරමුණ වෙනසක් නැහැ. අසුචි පිටා ගත්තත් වත්තරම් පිටා ගත්තත් ඒ අරමුණේ ඒකේ අරමුණේ කිසි වෙනසක් නැහැ. ඒ සමේ සම්මතන ඥානයේදී නැත්නම් අපි කියන්නේ ප්‍රථම විපස්සනා ඥානයට යනකොටම යෝගාවචර සදාචාර බිම කියන්නේ වෙනවා. කොන්න රබක දෙක බිම කියන්නේ වෙනවා. ඇතුළ පිට කියන එක බිම කියන්නේ වෙනවා. ඉක්ති භූත භාව බිම කියන්නේ වෙනවා. වම දකුණ බිම කියන්නේ වෙනවා. ලෝක පුංචි බිම කියන්නේ වෙනවා. නිසා මෙතනම විපස්සනාවේ ආරම්භක දොරටුවේදීම විෂම ගතියක් තියෙනවා. සාමාන්‍ය පොතේ පෙන්නලා තියෙන්නේ විවිධ කියන වචනේ. විවිධ පස්සන, විවිධ ආකාර, විෂමාකාර පස්සනාවක් කියලා කියනවා. ඕක නිසායි සමහරව ওই දොරින් ඇතුළට යන්න බය. මොකද ඒ තරම්ම හිතේ බල බලගෙන තියෙන හොඳ පෙළ. හොඳ පෙන්නන. හොඳ බලාපොරොත්තු. ඒ පුද්ගලයාට විෂම භාවයේ දකින්නකොටම ඒක ණයට අඳු ගැව්වා වාගේ පස්ස ගන්න ගැතියක් තියෙනවා. මෙතනදී ඒ අරමුණේ වේගවත් වීම මත යෝගාචර අරමුණට කඩා වැදීමේදී ඇතිවෙන මේ වීරත්වය බාධා වෙනවා ගොඩාක් මතිමතාන්තර සහිත කෙනා. ඒ කොම් බාවා දීලා ඒකට බැස ගන්න පුළුවන් තරම් Taman ජීවිත පරිත්‍යාග කාය පරිත්‍යාග නම් සෑහෙන වෙනසක් ඒ යෝගාචරගේ ජීවිතේ හැබෑම වෙනසක් හිතුවේවි මිස මේ ධානයකට යන්න බෑ. මම කතා කරන්නේ විපස්සනා ධානය ගැන. දැන් මෙතෙන්දි දැනගන්න ඕනේ කාගේවත් කියලා කිව්ව දෙයක්වත් කලින් මතක් කරගත්ත දෙයක් ආදායන ප්‍රාර්ථනා කරපු දෙයක් මට යන්න ලැබේවා කියලා අධිෂ්ඨාන කරපු දෙයක් මොනක් අත්දැකීමද සිද්ධ වෙන්නේ අරමුණේ ඇත්ත ඇති හැටි අතරමැද සීමාවක් තොරව දකින්න එක. මෙන්න මේ දැකීම නිසා ඒක සම්මතනයක් සිද්ධ වෙනවා. මේ සම්මතනයේදී එක පින්වීම තුළ නැත්නම් එක ආස්වාදයක් තුළ එක පියවර එසවීමක් තුළ සත්‍තාංග ආකාරයේ ආකාර නාමය රූපය රූප හතරක් කියන නාම තව කොටස් හතරක් කිය ඕන විදිහට බලනකොට මේක ඇතුලේ එකම සහකාර පාස්කීමක් එකක් වෙනද මෙතෙක් කල බැඳිලි අර හොඳ නරක රාමුව තුලයි ඉස්ති රූප රාමුව තුලයි නිත්‍ය සංඥා රාමුව තුලයි දැන් මේක බහ කරුවා කතපණ සිද්ධ වුණා මේක සීක්‍රේ මෙහෙ කරන්නේ නැහැ එතකොට ඒක ඇහැරිලා බලපු නිසා දැන් තේරෙනවා. මොනවද තේරෙන්නේ? මේකේ කවදාකවත් එක සමාන දෙකක් නැහැ. හැම එකම බොහෝම ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතිනවා කියලා බලනකොට ඒ යෝගාචරය ආපු කුමාර දපදින්න පුණත්තම අනාගත පිළිලාර වාසියක් සහිත මේ කයත මේ ආශීර්වාදක පුදුමාකාර ආතාවක් දක්වන කෙනෙක් නම් ඉතින් වමන ගති විරේචන ගති කරක් සම්පදේ කරනවා අනිත්‍යානුපස්සනාවට කලින් අනිත්‍ය සංඥා ඇති කරගත්ත කෙනෙකුට නම් අහම්බෙන් හිතෙන්න පුළුවන් මෙන්න වෙන්න විවිධාගතාවයන් වහන්සේට බුදුන් ඉස්සලා දවසේ මේ අනිත්‍ය වැටුනේ මේක වෙන්නත් මේ මටත් වෙන්නේ මමත් මේ දිල් රැකගෙන ඉන්නේ මමත් ඉන්නේ භාවනා මධ්‍යස්ථානයක මමත් දැන් අරමුණ මෙනෙහි කරමින් ඉන්නේ කල්පනාවක් නෙවෙයි මේක ප්‍රත්‍යක්ෂයක් කියනකොට නම් අර අනිත්‍ය සංඥා මත ඉඳගෙන මේ පේන විවිධාකාරයේ දසදහස් කොටස් වලට කැඩලා පේන්නේ. එකම ආකාරයේ අංශු දෙකක් නැති මේ தත්ත්වයට මේක අනිත්‍යං පස්සනාව දෝ නැත්නම් මේ අනිත්‍ය ලක්ෂණය දෝ කියලා කල්පනා වුණොත් අන්න හැබෑවෙන්න අනිත්‍ය ප්‍රඥාමත ඉඳගෙන අනිත්‍යං පස්සනාවට මේ පරිවර්තනය සිදුවේ. ඒ මොකද මේ යෝගාවචර භාවනා කළත් නැත්නම් අනිත්‍යතාවයේ ලෝකයේ නමුත් මෙතෙක් කල් ගත නිත්‍ය සංඥාව නිසා ඒවා පේනකොට ඒවට අපි වෙදකම් කරනවා, ගුරුකම් කරනවා, එහෙම නැත්නම් මේ සාන්ති කර්ම කරනවා. අනිත්‍ය මතුවෙනකොට සාන්ති කර්ම කරනවා. නිත්‍ය සංඥා මතුවෙන. ඊට පස්සේ බොහෝම සන්තෝෂෙන් ජීවත් වෙන දැන් නම් ඔක්කොම නිත්‍යයි. ඉතින් ඒකෙන් හොඳට භාවනා කරනකොට ඕන ආය අනිත්‍ය සංඥා මතුවෙනකොට ඉතින් ඒකට කරන ප්‍රතික්‍රියාව නිසා දිගින් දිගටම දිගින් දිගට ඕකෝ තමයි දාන ගතිය. මේ විපස්සනා ලෝකයේ තියෙන. භයානක රෝගයක් අත්අඩුවම් කළ යුතු වැරද්දක්වත් නෙවෙයි. මේ සංඥා දෙකේ වෙනස. නිත්‍ය සංඥාවක අනිත්‍ය සංඥාව අතර තිහටන. එහෙම නැත්නම් දරුස්සයි මොලේ දෙකේ අතර තිහාන්දුව. හදවතට බහලා බැලුවොත් එක විදියක් වෙනවා. මොලේට බහලා බැලුවොත් එක විදියක් වෙනවා. තර්ක ඥානෙට එකක්. අඟුම් බර වෙච්චාම එකක්. කොයි එක හෝ පේන හැටි පිළිගන්න ලෑස්ති නම් කලින් වෙනාපු මධ්‍යමතාන්තරත් ඇරලා ඉස්තරයක් එකක්වත් බලනකොට මේ අනිත්‍යතාවය මට වැටහෙන්නේ මෙන්න මේ අනිත්‍ය ලක්ෂණය. මොකද ආය උදෝනකට තියෙන බරගතිය කියන ඥානේ පඩවි ධාතුවේ ස්වභාවය. ඕක පදගතිය සහ ගුරුල් ගතිය කියන දෙක දෙකයි. ගුරුල් ගතිය සහ මුරුල් ගතිය කියන දෙක අතර දෙකයි. ආපෝ ධාතු රැගෙන ගතිය සහ පිළිගන්න ගතිය අතර දෙකයි. ඒ වගේ විඳජාවක් එමෙ නැහැ. මේ උණුසුම තිබුණ තැන සීතල මත වෙන්න බැරිය. සීතල දෙවල් තැන උණුසුම මත වෙන්න බැරිය කියලා අපි හිතාන හිත පුරාම මොනක්වත් නැහැ. ඒදිම නීතියකට යටත් නැහැ. ආනේක තියෙනකොට අපි ඒ අනිත්‍ය සංඥාව මතු කරගන්න පුළුවන් නම් ඒ යෝගාවචරය මේ සම්මත ඥානයකට ලං වෙනවා මේ සම්මත ඥානයට මුතුන වගේ සමද ධානයකට හිත අර්පණාවතේ සමවදින්නාති යෝගාචර කාය ජීවිත නිරපේක්ෂව මේකට යන්න පුළුවන් නම් කුනිසලාම හිත පු탁 යන හිත විපස්සනා ලෝකයට වැටෙනවා කියලා කියන්නේ මේකයි මේ දේ වෙනකොට මොනම තාලෙකින්වත් කල්පනාවක් තියෙන්නේ මොනම තාලෙකින්වත් ප්‍රාර්ථනා කියන්නේ බෑ ගුරු මතේ වෙන්න බෑ හිතු පැතු දේවල් වෙන්න බෑ හරියටම අරමුණයි හිතයි තමයි හිතක් විචාරකට බොහෝම සක්‍රීය ක්‍රියාත්මක වෙනවා මෙන්නේ කිරීම උග්‍රව හිත වෙන්නේ මෙන්නේ වෙන වෙන වාර දැනගන්න ඕන මේ උත්තරේද මගේ හිත තියෙන්නේ නාසිකාග්‍රේ තියෙන්නේ මේ දකින්න තියෙන්නේ මේ දකින්න හැකියි වල ආස්වාදයක ප්‍රස්වාදයේද ඔසවනවාද යවනවාද තවනවාද නැත්නම් බත් කනකොටද මගේ බත් කනකොට නම් රස බලනකොට නම් දිවේද හිත තියෙන්නේ අතේද හිත තියෙන්නේ ඇයේද හිත තියෙන්නේ කනේද හිත තියෙන්නේ බලා ගන්න පුළුවන් ශක්තියක් එනවා මොකද ඒ තරම්ම හිත කර්මයි ඒ තරම්ම හිත යොහුසුළු වෙනවා ඒකෙන් වාක්කලට ආධුනිකයි සිද්ධ වෙන්නේ ඒ ඉරියව් පවත්වන කොටවත් හරියන්නේ පස්වනේ දිවක් නේ පරියන්කේදී ආන්නේ ඒ දේ තමයි විපස්සනාවට හැර වෙන තැන ආන්නේ හැරවන තැනට ආවට පස්සේ තමයි විපස්සනා ධ්‍යාන ඉදිරියට ගමන් කරන්නේ. මේක තමයි යෝගාවචර විහිං කළ යුත්තේ. ඒක ඉදිරියට පස්සේ තියෙන්නේ මම බොහෝ දුර දුර ගිහලා හරියට වෙලාවට ලං වෙලා බස් එකේ නැගගත්තා වා. දැන් ඉතින් බස් එකේ සීට් එක හොයාගන්න එක විතර ප්‍රශ්න. සීට් එකේ ඉඳගෙන ඉඳලා දැන් ගමනේ ඉන්නේ. ආන්නේ වගේ තමයි පරියන්කේකදී මුලදී හොඳට අරමුණ මෙනෙහි කරලා මෙනෙහි කරලා අරමුණට සම්පූර්ණ වැඩ ගැනීමක් වෙන්න පුළුවන් නම් අතරක් ඉද නොතප ඒ වෙලාවට යෝගාවචරයට දැනෙන මේ දෙක එකට යාදීගෙන යන ගතිය ඒකම විපස්සනා ධ්‍යානයක්. ආනේක යනකොට හිත සම්පූර්ණයෙන්ම අරමුණට පැටගත්තා නම් ඒක යෝගාවචරයට අමතක නොවන දර්ශනයක් අමතක වෙන අත්දැකීමක් වෙනවා. පළවෙනි දාන විස්ථානත්ම ඉනිකේ සංදර්ශනය. නමුත් ඊගා පරියන්ක පරියන්ක පාප තේස මම මේ දුරුගෙන දුරගෙන ඉල ඔන්න අරමුණ අල්ලබලා. අල්ල බලාගත්තේ කොහොමද? සතහන් වශයෙන් ආකාර වශයෙන් ස්වභාවික ලක්ෂණ. මේ දෙක අතර එකිනෙක ආලිංගනයකට ගැටීම තමයි මේ පළවෙනි ධ්‍යානයේ වශයෙන්. ආන එතෙන්ද ගියා යනකම් තමයි භාවනාවේ වැදගත්ම කොටස. වෙන විදිහට කියනවා ප්‍රයත්න කලේ. ව්‍යාපාර කලේ කොටහ මේක. ඊට පස්සේ දෙක වෙන් කරන්න බැත්තන සෞඛ්‍ය භාවයකට එනවා. ඒ සෞහෘද භාවය ආවට පස්සේ යෝගාවචරයට මෙනෙහි කරගන්න බැරි තත්ත්වයක්. මෙනේ කරන්න දෙයක් නැහැ. මොකද අරමුණේමයි. මෙනේ කරාට අර කලින් වගේ සතහන් පේන්නේ නැති වෙනවා. මොකද පේන සතහන් සීක්‍රේ වෙනවා. කොටිම කියනවා මේ ඉන්නේ බිම්බී වේද හැකිලිමද කියලා වෙන් කරගන්න බැහැ. මේ ඉන්නේ ආස්වාද ප්‍රසආශය කියලා වෙන් කරගන්න බැහැ. ඉතින් මේ කයේ මැද කොටයි බඩේ බිම්බී වේද හැකිලිම දැක්කම දැන් ඔය කය වෙන්නේ නැත්නම් බඩ වෙන්නේ. එහෙම නැත්නම් ආස්වාද ප්‍රසආශ බාහිර යෝගාචර නාස්කාග්‍රේ බල හිටෙන නායක් වෙන්නේ නැත්නම් ආස්වාදයක් ප්‍රත්‍යාසයක් පේන්නේ නැහැ. නමුත් නොපේනවත් නෙවෙයි. ඕනේ ඒකට යෝගාචර ප්‍රශ්න කරන දැන් මොක කොහොමද මෙනි කරන්නේ? ආස්වාද ප්‍රත්‍යාස පිළිබඳ වෙනසක් නැහැ. සම්පූර්ණ විමතර වෙනසක් නැහැ. කුණු වගේ ඉලක්ක වෙනසක් නැහැ. නාසිකාග්‍රේ දන්නේ නැහැ. මොළේ මැද දන්නේ නැහැ. කය මැද දන්නේ නැහැ. ඉන්නවද දන්නේ නැහැ. කය කොහෙද? කය කොහෙද මොනවා කතා? ආන්නේ තරමට ඒ නිමක්න වෙනකොට පිටලෙන් දාලා කොහොමයි කියන්නේ කරලා බලන්න. අයිති මුත්ම ආරම් බලනවා පොඩ්ඩක් අත ගාලා බලනවා නහය කියනවා කියලා ඒකල වට පිටත් බලන අනික් කටේ බලනවා කියලා. ආන්නේ මට්ටමේදී කොහොමදක්වත් ඒ කෝල ගතිය ටිකක් එවන්න වෙනවා. ඉවල මේ බණත් අහලා තේරුම් ගන්නකට පස්සේ තමයි සාතික කරගත්තොත් ඒ යෝගාවචරයට ඒ අර විතක්ක ਵਿਚාර දෙක හැලෙන එක නම් අදාහරණයි මොකද සතහන් ආකාර නැත්නම් මෙහෙ කරන්නේ. මේ වෙනකොට සතහන් ආකාර හැරිලා ප්‍රධාන වශයෙන් වෙන්නේ ස්වභාවික ලක්ෂණ පමණයි. ඒකවල විතක් විචාර දෙක හැලෙන ගතියක්. හැලුණා. ඒ යෝගාවචරයට මෙනේ නොකලා පුදුමාකාර විදිහට භාවනා ඇදිලා යන ගතියක් තියෙනවා. මේන්න මේ ඇදිලා යන ගතිය එන වෙලාවේදී ඒ යෝගාවචරය බොහෝ විට දැන් Taman කෙරෙහි අධිකක්ෂේ ලෝකටපත් වෙනවා. මට දැන් බලන බාන දෙවිවිද පේනවා. උඩට පේනවා. මට දැන් පේනවා තව පැය භාගයක් හමාරක්වත් මෙහෙම ඉඳගෙන ඉන්න පුළුවන්. ඉඳගෙන ඉන්න එක සපක් ඇත්තත් අනේක නැත්තම් හොඳයි. ආයවත් හෙල්ලෙත් නැත්තම් හොඳයි කියලා ලොකු ආකර්ෂණ ශක්තියක් එන පටන් ගන්නවා. ආන්නේ වෙලාවේදී මේ ඇතිවෙච්ච තත්ත්වය නිසා මෙනෙහි කිරීමකින් තොරව ඒ යෝගාවචරය එතන ලොකු හිතේ ඕභාස ගතියක් ඒ වගේම ප්‍රීති ප්‍රසාදයක් ඒ වගේම දැඩිව හිතේ අල්ලා ඉන්න ගතියක් ආන්දමට ඇල්ලුවා වගේ එහිම බැසගෙන ඉන්න ආදිවාසීන් විවිධාකාර වාක් මහන්සි වෙලා තරණීති දිනුවට පස්සේ ලැබෙන තෑගි වගේ විශාල වශයෙන් මේ භාවනා හොඳ පැති එන්න පටන් ගන්නවා. කොච්චර දුරට එනවද කියලා කියනවනම් ඒ යෝගාවචරණ සමාහරලාට මම දැන් රහතන් වහන්සේ නමකගේ තියෙනට වඩා මගේ හිත ආලෝකවත් ප්‍රබෝධතරයි. මට ගමන ප්‍රීතියක් තියෙනවා. මට පස්සක්තියක් තියෙනවා. ඒ වගේ විදිහට සතියද සමාධියද උපේක්ෂාවද කර්ණ කර්ණ වැටෙන ගතියද අනුන්ට කියලා දෙන්න පුළුවන් ගතියද කුච්ච දාන පටන් ඇත්තටම කියනවා නම් මේ ඥානෙට එන්නේ ඉතල කාම රූප පරිච්ඡේ ඥාන පච්චේ වරිග්ගා ඥාන මට්ටමට යනකොටත් යෝගාවචරය ඒ විපස්සනා යෝගාවචරයේ තියෙන ප්‍රතිත්වම් පාද ලක්ෂණ ගතිය හේතුඵල ලක්ෂණ ගතිය ආදී ගැඹුරක් තියෙනවා. ඒක දිහාම අත්කතා පෙළඹිලා තිනවා තුල සෝතාපන්න තත්ත්වයට පත් වෙනවයි කියලා මේ පච්චේපරිකා ඥාණය කියනකොට. නමුත් මේ සම්මතන ඥාන ඉක්මව මුදුන්පත් වෙලා ඊගාවට අර ඇල්මේ යන වෙලාවේදී යෝගාවචරය තමන් ගැන ගන්නා වූ හේතු සහිතයි. ඇත්තට මේ වෙලාවේ ඕපාත ඥාන පීතිපස්සදී කියන ඒ මත කරන මේ අතිරේක ගණන් ගැනීම නිසා යෝගාවචරය දුහලේදී අධි දැනකට ඇවිල්ලා මඩ කෙරී ගත්තා වගේ ලොකු අපහසුකටපත් විපස්සනා ගතිය අමතක කරලා ධිට්ඨි සම සුඛේ නිමග්න වෙන්න පටන් ගන්නවා. ඒක නිසා අපි කලින් ගත්ත ඉඳන් මේ වගේ සර්වඥාන්ත මතක් කරපු විදිහට මේ සංසාර ගමනේ කොට වෙනකොට මම එක තැනකවත් ඇග්ගයිලා නතර වෙන්න කියන ගියානම් මං විතර ගිලිලා ජීවිතක්ෂයට පත් වෙනවා. මං ඒකටදී ඕනකට දඟලන්න කියෙත් නෑ. ඒකට මම ජීපලකට ජීපලකට ගහගෙන යනවා. මම මේ දෙක හරියට දැනගෙන ගමන් කළා කියන විදිහට දැන් මේ විදිහට විපස්සනා උපක්ලේශ මත වෙන වෙලාවේදී යෝගාවචරයා එතන නිමග්න වෙන්න ගියේ නැත්නම් ධිට්ඨ ධම්මේ ගෙලිය ගන්න ගියේ නැත්නම් නැත්නම් දැන් කියන දත්ත හොඳට තේරුම් ගන්න ඒවා මෙනෙහි කර ගන්න පුළුවන් වුණොත් පමණන ඒ යෝගාවචරයට ඒ ප්‍රථම ධානයේ ඉක්කොල ဒုတိ ය ධානයේදී ලැබිය හැකි ආනන්දකට ගන්න පුළුවන්. දෙතින්දි ධානක බලවත් පළවෙනි ප්‍රීතිය තමයි සමත ධානයේදී විපස්සනාදී තේ ප්‍රීතිය භාවය. ඒ ප්‍රීතිය නිසා අරමුණ මෙනෙහි කිරීම පැත්තක තියලා Taman ගැන ලොකුවට හිතන්න පටන් ගන්නවා. එතකොටම යෝගාවචරය ඕනකට වැඩි නිඳා කරොත් ඒ යෝගාචරයට ඕන කරලා භාවනා කරනවා කියලා යෝගාචර සමාන කුරුල පිට තරහ වෙන්නේ. ඔතන වෙන කෙනෙක් කවුරුන ගුණා කිව්වත් මොකද හේතුව ඒ යෝගාවචරයට ඇත්තටම ඒ කියන තරම් හේතු කරුණු තියෙනවා. ඉතින් අර ගුරු ස්වාමීන් වහන්සේලා කියලා දෙන්නේ ගුරුවරයා මේලා ඉතාමත් හානි කර නොවේනේ නමුත් මේ වරදෙන් ගලවා ගැනීම සඳහා මතක් කරන්න ඕනේ මේ නේද පිටක් අතහැරලා වස්තු පිටක් අතහැරලා මේ අරණ්‍යයකට ඇවිල්ලා මේ භ්‍රමචාර ජීවිතයක් ගත කරන්නේ අරණ්‍යගත රූප මූල දේනාගත දේනාසවාසගත නැත්නම් මේ විඤ්ඤාගාරගත මේ මේ වගේ පුංචි ප්‍රීති ප්‍රසද්දයක් ලබන්න නෙවෙයි ඔය ප්‍රීති ප්‍රසද්ද වල හිතියොත් ඔතනදීම අර ජීවලක යන මිනිසයා සීතල වෙන්න පටන් ගන්නෑ සුඛයේ ගිලිලා එතනම කිරීම දීපක්ෂයටපත් වෙනවා වගේ භාවනකටපත් වෙනවා කිය ඒ එන ඕවාද ඥාන වීදිපස්සතිය ආදී වශයෙන් දක්වන විදර්ශනා උපක්‍රේෂ මෙනෙහි කිරීම ඉතාමත් වැදගත් මේකේ තියෙන මාර්ගපතව තමයි සාමාන්‍ය විපස්සනා ගුරුවරයෙක් අත්ව භාවනා කරනකොට නම් මේකේ හැරම ඇඟට දැනෙන්නේ නැති වෙන්න උඩ දාන්න දාන්න ඔච්චර බරපතලද කියලා කියනවනම් අනෙක් සියලුම ආගම් ලංකාවේ බුද්ධ ආගමේ සමත භාවනාව ඔතනදී ඇලෙනවා. ඒගොල්ලෝ හිතනවා අපි දෙවියන් ආශ්‍රය දැක්ක සබල ධාරිත්‍ය දැක්ක මොකද මේ පේන ගතිය කවදාකවත් පටන් ගන්න දෙයක් කවදාකවත් සමාර වෙන දෙයක් පටඩි ආපෝ තේජෝ කියන දෙයක් ඊට හඳ පායන දෙයක් හොඳක් නරකක් කියන දෙයක් නෙවෙයි. පුදුමාකාර ශක්ති ප්‍රභාවයක් දකින්න පටන් ගන්නවා. එතකොට ඒක ඇත්තටම මම බුදු වුණා නැත්නම් රාහත් වුණා කියලා. නමුත් මේක විපස්සනා උපක්‍රේෂයක් බව දැනගatiya යුතු නිසා නැත්නම් ඊයේ වටිනාකම නිසා පරිසම්පදා මාර්ගය සඳහන් කරනවා භාවනා ක්‍රම හතරක්. සමද පූර්වංගම විපස්සනා. විපස්සනා පූර්වංගම සමති. යුගනත් ඉන්නේ තීරේ. සමතේ පටන් ගන්න විපස්සනාට යන එකට අපි කියන සමත පූර්වංගම විපස්සනා කියන්නේ. විපස්සනා පූර්වංගම සමති. විපස්සනාෙන් පටන් ගන්න සමතේ යනවා. යුගනත් සමතේ විපස්සනා දෙක සම සමව කරගෙන යනවා. සමතව හතරේ එක සඳහන් කරනවා සම්මුද්දච්ච පහාන කරනවා. සම්මුද්දච්ච සම්මුද්දච්ච දුරු කිරීමේ ක්‍රමය සම්මුද්දච්ච කියලා කියන්නේ ධර්මයෙන් ඇති වෙන මේ පීති පස්සක්ති ඕපාස ඥාන ඕපාස පීති පස්සක්ති ආදී වෙන උපක්ලේශ. ඒ උපක්ලේශ ඒව උද්දච්චයක් ඇති කරනවා ඉතින්. ඒක උනන්දු වෙනමුත් උනන්දුවේ läග ගන්න ගැතියි. ඒක සම්මුද්දච්චේ ප්‍රහාණය කරන්න නම් අනිවාර්යයෙන්ම බුද්ධෝත්පාද කාලයක් වෙන්න. ඒ වගේම තේරුම් ගන්න ඕනේ ලාභ එහෙම නැත්නම් භාවනා ප්‍රතිඵල ලැබීම නම් එච්චරම දුෂ්කර දෙයක්. නමුත් මේ ලැබෙන විපස්සනා ප්‍රතිඵල මැත්තේ ක්‍රියා කරන ආකාරය නම් තේරවාදී සඳහන් දරුම් ගෙන්නේ කරනවා. එහෙම නැත්නම් තමයි තුනේ පිස්සු රෝග එහෙම නැත්නම් අනිකුත් මානසික තත්ත්ව මේකෙදි කිසිම විදිහක දෙවොල් දෙවොල් වෙන්න පටන් ගන්නවා. එනිසා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච කියන තුන උද්දච්ච නම් නිවරණ උද්දච්ච. මෙතනදී භාවනා හරියනකොට අමුතු උද්දච්ච කරනවා අන්නෙන්න පටන් ගන්නවා. ඒකට කියනවා ධර්මෝද්දච්චය ඒක අනිත්‍ය ලක්ෂණ විදියට අතුවාම වෙන්න භාවනා අනුකෝල සතුම් මන හොරගම් කරන මේකට කවදාකවත්ම මේ අනුතර එන්නේ නැහැ. ඒ වගේ තමයි රහතන් වහන්සේ දෙන්නේ නැහැ. භාවනා කරන කොච්චර වලිකාවක් අසාර්ථක වෙන මිනිහට දෙන්නේ නැත්නම් ආර්ථික භාවනා විද්‍යාව යෝගාවචක පමණමයි. ඉන්සාද අරුණ ජීවිත ඈහෙන ගානක් ලංකාවගේ රටවල. ඇවිල්ලා මෙතන ඉර වෙලා තියෙනවා. මේ සමතේ ඉස්තර කරන්න හදන ගුරුවරු පුදුමාකාර විදිහට තමනුත් ළඟට මේ පිළිගත් පැවටිලා යන්නේ නමක් නැතිලා තියෙනවා. මොකද පටන් ගත්ත දවසේ ඉඳලා මේ චිත්ත ධම්ම දුක වේදනයයි රෝග සුව කිරීමයි කාන්ති කර්මයි ඔක්කොම ඉදිරිපත් කරන ගියේ මනුස්සයාට මෙතන දිවි රෝග නෙවෙයි රහත්කමනේ ඊටත් එහා කරක් විදියට තියෙනවා. එන්නේ නිසයි අරුවචනාගේ අනිත්‍යං බලනකට පස්සේ අනාත්මාන ප්‍රශ්න අනාත්ම සංඥා වෙන්න දුන්නේ ඉන්නේ මෙතනදී මේ ලාභ ලැබුණාද නැත්නම් මේ දිනිවිච්චක් සමත සමාධියක් විපස්සනා සමාධියක් ලැබුණාද ඕක දැන දැනදී ඔය ඒවා කතා කර කර අම්මට දාස්තු උගන්න උගන්න අල්ලපු විදිහට කතා කරලා මට අරක තියෙනවා මේක තියෙනවා කිව්වොත් ඒනි මාර්යාගේ ඒ කියන භාෂයට අහුණා. ඒ නොකියත් අනිවාර්යයෙන්ම තමයි ගුරුවරයා කියන්නේ. ඒ වගේම තමයි ගුරුවරයා කියන්නේ ඉතල ඒක මෙනෙහි වෙලා තියෙනවා. මම මේ මේ සත්‍ය බහු කරන අරමුණේ කතාන් දැකලා ආකාර දැකලා මම මේකේ සම්මතනවස්ථාවට ආවා. අර උඩ හොඳට වගලා ගත්තා. අර ඔය දැහැගත්ත එතකොට සතහන් ආකාර නැත්නම් මේ කිරිම නතර වුණා. නතර වෙනවා. ඒකකොට ඊට පස්සේ මුක්ති පහතබ එන්නේ ඒ තුල අනීප ගන්නවා වගේ. අර එන පීතිපත තුල නතර වුණොත් ඊට පස්සේ ඒ යෝගාවචරයට කවුරක් සුබට අහන්න ඉස්සරකටපත් වෙනවා. එතන මේ ඇති වෙන පුංචි ඕභාග මේ ඥාන මේ ප්‍රීති මේ පස්සති ඉන්නකොටම මෙනේ කරන්න දැනගන්න ඕනේ මේ සම්මුද්දච්ච පහාන ක්‍රමය. අවස්තු යෝගාවචරණ කරන කාලවත් තියෙනවා. හැබැයි මගේ ජීවිතේ මම ඕක ඇහුවේ මං බලම්පදා වෙලා අවුරුදු 8ක් විතර ගියා. ඒක කාලවත් තිබුණා. මට එතකොටත් මතක් වුණා මොකද මේක භාවනා ක්‍රමයක් කියලා කියන්නේ සමත පූර්වංගමේ භාවනායි අහරි. විපස්සනා පූර්වංගමේ ක්‍රමයේ භාවනා ක්‍රමයේ කියන එක හරි. යුගනත් කියන එක භාවනා ක්‍රමයක් කියන එකද මොකද මේ සම්පූර්ණ පහන ක්‍රමයේ භාවනා ක්‍රමයක් කියන්නේ. ඒක භාවන ආදීනක භාවයෙන් දෙයක්. මෙතන මේ මෙනෙහි කිරීම කියන එකෙන් තොරව මෙතනින් කොට එන්න පුළුවන් කියලා යමෙක් කියනවා නම් ඒ මොකද ඒක භාවනාවෙන්ම එන එකක්. එතනදී මෙනෙහි කිරීම කියන එක උතුම් බල දෙන්න. ඇත්තට මෙනෙහි කර ගන්න බැරි තැන මොකද හේතුව රූප පොළවතෙන් බඩ සතහන් ආකාර නැහැ. මොකද රූප වල සතහන් ආකාර දැකලා මෙනෙහි කරවෙන්නේ දෙන්නාවේ ඒ තා යෝගාවද විපස්සනා යෝගාවද මතක් කරනවා දැන් මෙනේ කිරීම වෙනස් කරනවා. ඒක කියනවා කොහොමද? නාස්කාත්මයේ කිසියක් කියන අතුලක් පිටේ නැත ආස්වාද ප්‍රසවාස. නැත්නම් රාස්පන්දල. නිදින ඇකිලිවන තින්බනවා. තින්බේනම හැකිලේ. ඒ නැත්නම් ඔතන යවනවා තමයි. මෙතෙන් ගියාට පස්සේ මේ සටහන් ආකාර නැති වෙන නිසා ඇති දෙයක් පිටේ වෙන්නේ නැති වෙනවා නම් ඉන්දීම සාය කිරීමක් වෙනස නැති වෙනවා නම් එසවීම වෙනස තවීම අතරේ පාදේ වෙනස් කරන්න නැති වෙනවා නම් ඒ යෝගාවචරව දැනගන්න පුළුවන් වෙන්නේ ඉන්න බව විතරයි. ඒ නැත්තම් දැනෙන බව. එනිසා ඉන්නවා දැනෙනවා කියන දෙක එකකින් කරන්නේ. පුළුවන්තරම් අසත්පසාවේ දෙකන නාසයේ නොපෙනුනාට කතා ආකාරය. පුළුවන්තරම් මේක දෙවිච්ච තර දින ලකුණ ආදී වත් ඉඳගෙන දැනෙනවා දැනෙනවා කියලා. නැත්තම් ඉඳගෙන ඉන්න ඉරියව්වට හේතුවල ඉන්නවා ඉන්නවා කියලා මෙන්නේ. උදරේ පිම්බීම හැකියි තේරෙන්නේ නැත්නම් නැත්නම් උදරයක් වැඩේ නැතුණාට Taman දන්නවා සත්‍ය අඛණ්ඩ භාවයක් තියෙන සමාධි අඛණ්ඩ භාවයක් තියෙන දැන් මට උදරයක් හෝ එහෙම නැත්නම් පිම්බීමක් නැත්නම් දැනෙනවා දැනෙනවා කියලා මෙන්නේ. නැත්නම් ඉන්නවා ඉන්නවා කියලා මෙන්නේ. ඒ නිසා මෙන්න මෙතනදී යෝගාවචරයයේ මෙනෙහි කිරීමේ යන්ත්‍රය නැත්නම් මෙනෙහි කිරීමේ ගියර එක මාරු කරගන්න දන්නේ නැති වුණොත් ඒ වාහනේ කාඩු පල්ලම් වල එළවලා කුරුමියක් කෙනෙක් වගේ අවුලකටපත් වෙනවා. භයානක පසුබෑමක් වෙනවා නෙවෙයි කාලේ නැත් වෙනවා. එන්නේ ඒකයි මෙතන සඳහන් ගන්න හිතෙන්ද එනකම් අර සම්මත ඥාන කියන ප්‍රථම ධ්‍යාන සමාවදින අවස්ථාව ඊට පස්සේ මේ පහළ වෙන්න පුළුවන් හොඳ පැත්ත. මෙන්න මේ தত্ত্ব යනකම් මේ විචක්ක විචාරකේ හොල්ම නැති ප්‍රථම ධානයේ විචක්ක විචාර තියෙන මේ ඥාන පීති ඕභාස තියෙන දේවල් දුරු කර ගැනීම දක්වම විචක්ක විචාර පහල කරන්න වෙනවා පහල වෙනවා ඒක සාමාන්‍ය සම්පත භාවනාවේදී ද්විතිය ධානයේ දක්වම මේ විචක්ක විචාර හොල්මන් තියෙන නිසා තමයි ද්විතිය ධානය අපි ඉල්ලගන්නේ විචක්ක විචාර දෙකෙන් තොර ඒක ප්‍රීතිය ප්‍රකට වෙයි ආන මෙතන තියෙන වටිනාකම යෝගාවචරයට කවම දාකවත් තමයි ගුරුවර ගණන් කරන ලාභයක් වෙන එකක්. අටපාඩම් කරන හිතේ ලාභ වෙන්නේ නැහැ. භාවනාදී මෙන්න මේ තැනට ඇවිල්ලා මගේ දැන් තියෙන උද්දච්ච භාවයක් සම්මුද්දච්චයක් මට මේකේ ඉකොට වෙන්න ලැබේවා කියලා. අසුන් මේ පුංචි ඕබාසිකින ආලෝකේ ප්‍රීතිය කියලා කියන පිනාන ගතිය, අස්සද්ධිය කියලා කියන කොට සංසිඳවන ගතිය, අදිමොක්කේ කියලා කියන්නේ එහෙම ලබදාසිකින ගතිය, පක්කෝ කියලා කියන වීර්ය ඒ වගේම සුඛය, ප්‍රේක්ෂාව, අත්මජස්තාදී හැම දෙයක්ම එනකොට මේ නිකාන්ති ශක්තියක් තියෙනවා. අල්ලබදා ගන්න ගැතියක් තියෙනවා. කාන්නම් වලට ඇදෙන ආධිමත්‍යත්‍ය වගේ ගැතියක් තියෙනවා කියන එක. දැන් මේ නාම ධර්ම පැත්තට යන්නයි හදන්නේ රූප ධර්ම වල ඉඳලා. තාමත් කියු. ආන් මෙතන ගියාට පස්සේ තමයි මේ යෝගාවචරයට ප්‍රීතිය ඉක්මවපු භාවනා විපස්සනා සුඛය. අර ඇදීගෙන යන ගතිය ඒ අරමුණේ ඉන්න පුළුවන් කොච්චර දෝ අරමුණේ පෙර නොදැක්ක ප්‍රමාණයක විනිවිද දක්වන්න පුළුවන් සුඛය සහිත තත්ත්වයකටපත් වෙනවා. ඒකත් උපේලයි ගන්න තියෙනවා. නමුත් මේ හරියේ අර කලින් කියාපු විදිහට විශාල හානි කිරීම වෙන්නේ නැහැ භාවනාව. ඒක සති සමාධි දෙක තියෙනවා. නමුත් යම් වෙලාවකට ඒ සති සමාධි ක්‍රියාත්මක නොවි මතු වෙන මේ චිත්ත tattව එහෙම නැත්නම් මේ ධිත්ත ධම්ම සුඛ මේ ජීවිතේ ලැබෙන සුඛේ මත් වුණොත් ඒ යෝගාචරය තාමත්ම ලාමක දෙයකට මුළු වටිනා මේ යෝග කර්මේ පාවා දීපු වරදට දඬුවම් කරනවා. දඬුවම් විඳින්නේ. මේකෙන් වේදන දින එකම ක්‍රමය තමයි මේවා වෙනකොට වෙන බව දන්නවනම් කර්මාකල තමයි වාස්තාවට ඇතුල් කරන්නේ. එහෙම නැත්නම් කියන්නේ අල්ල බල අල්ල ගන්න පුළුවන්කම තියෙනවා. අල්ලගත්තොත් නම් ඒ තමයි උත්තරේ. එහෙම නැත්නම් ඒ වෙන්නේ කිරීම කියන ගුණයේ තියෙන විශේෂාංගය. විශේෂ ලක්ෂණය සලක්ෂණය කියන එකේ තියෙන විශේෂය තේරෙන්න පටන් ගන්නවා. මෙතනදි තමයි යෝගාවචරයට ඒ ද්විතිය ඥානය කියන ප්‍රීතියේ නැත්නම් ප්‍රීති බහුලභාවයේ වේදිලා ඒ ගෝලාරික ප්‍රීතිය අමතක කරලා විපස්සනා පක්ෂයෙන් තොර වූ නැත්නම් තරුණ උද්‍යපේ ඥානෙ ඉක්මවා වූ බල උද්‍යපේ ඥානෙ හිත වට ගන්න පුළුවන්. ඒ වෙනකොට යෝගාචරය දැඩිසේ භාවනා කරන ගතිය නතර කරලා භාවනාවේ බාධක දුරු කිරීමේ අත්දැකීම පමණයි කියන්නේ. මේ උපක්‍රේත සම්පන්නකට පස්සේ ඒ යෝගාචරයේදී බලවත් විපස්සනාව අත්දැක ගන්න පුළුවන්. කවමදාකවත් එතකොට අර ඉත්‍ත්‍ය කුස භාවයකට තුනක්මවත් නෙවෙයි. කොච්චරද කියනවා සම්මත ඥානෙ පැනනට පස්සේ ඒ වාද හොඳට තේරෙනවා. අනේ භාවනා කරන්නේ ඉස්සරලත් මේක මගේ මෙහෙමම තියෙන්නේ ඇති. ඒක මොකද අලුතෙන් කවුරක්වත් තීන්ත ගාලවත් වෙන මොනවාක්වත් අලුතෙන් කැලි දාලාවත් නෙමෙයි මේ කුමේ ඉස්සල දැකපු නැති නිසා දැක් වෙනුනේ. දැන් තේ දැන් තේරෙනවා තේන දේ අස්පනා අපිට දෙන්නේ මදි ඊයේ මේකම වෙන්නේ. හෙට භාවනා නොකලත් මේකම තමයි. ඒ ඉස්සරහින් ඉඳගෙන ඉන්න එක්කනට ඉඳ ගිහිල්ලා තිබ්බට එයාලත් ඕකම තමයි. භාවනා නොකරත් පිළිගනුන්නේ ඕකමයි වෙන්නේ කියලා අර අන්නේ ඥාන විගඩ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. ඉන්නේ ඉන්නේ ප්‍රසිද්ධ ප්‍රකට වෙන්න පටන් ගන්නවා මේ ඔක්ලේශ තුරුවේ. ඒක යෝගාවචින් ඒකටත් ආව අසුරු බාධක දුරු කරලා. මොකද්ද අසුරු බාධක දුරු කරනවා කියන එක අදහස් කරන්නේ? අරමුණෙන් හිත පිට යන්න දෙන්නේ නැතුව රැකලා දෙනවා නම් මේ විදිහට ඇල්ලියන්න බලන්න. ආන්නේ ඒක තමයි ඒ යෝගාවචරයට මේ රාගය කාමාසාව වස්තු විශේෂතාව රාගයේ දුරු වෙලා විරාගානුපස්සනාවට එනකොට මේ බලන බණ අනුබාහන් තමයි මේ කරන භාවනාවට පව ඇත්තා වූ ආසාව දුරු වෙලා නිබ්බිදා ඥාන පහළ වෙන පටන් ගන්නවා. ඒක තමයි හරිම නිදිමතයි. හරිම ඒකාකාරී පිට බැලුවත් අරමුණෙන් පිට යන්න බැරි ගැටයකට එන පටන් ගන්නවා. ඒ නිසා බලවත්ම විපස්සනාවේදී වෙන දෙයක් තමයි ඔය කියන නිබ්බිදා විරාග දෙක පහළ වෙන්නේ. නිබ්බිදාවයි විරාගය දෙක සාමත්ත සමීප දේව. නමුත් නිබ්බිදාව විපස්සනාවෙන් කියන විදිහට එක කෘත්‍යයක් කරලා අයින් වෙනවා. නමුත් විරාගයේ කියන ධර්මයේ සංකාරුපේක්ෂා ඥානෙ දක්වාම ඒ රාගයේ දුරු වීම සිද්ධ වෙන්නේ මොකද්ද? රාග කළ වස්තුන්ගේ ඇතුළත දැකීම. විපස්සනා විහාර විපද විතම දර්ශනය කිසිම කඩතුරාකටපත් වෙන්න ප්‍රවේ දෙන්න පටන් අරගත්තොත් ඉතින් විරාගය සිද්ධ වෙන්න පටන් ගන්නවා. රාග විරාග. රාගී ගතිය දුරු වෙනවා. කවදාකවත් මේ විරාගාන පස්සන විරාගාන පස්සන විරාගාන පස්සන කියලා කීකියා හිතියවක් කරා. ප්‍රාර්ථනා කරලාපත් වෙන ඒකට අවශ්‍ය වන්නා වූ හේතු සම්පatti ආවා නම් ඒ වෙලාවේ විරාග අනුපස්සනා මේකයි කියලා දැනගත්තා නම් අන්තයි. ඒක නිසා අර කියන කලින් කියපු අනිත්‍යනුපස්සනාව අනිත්‍යතාවය කියන ලෝකේ පවස්තදාතනික ධර්මතාවය. ඒ අනිත්‍යතාවය තමන් දකින අනිත්‍ය ලක්ෂණය කියලා එකක් තියෙනවා. සීක්‍රේ වෙනස් වෙන ගතිය, පරිවර්තින් වීම හැකිය වෙනස් වෙන ගතිය. ආනාපාන කරන කරන ආනාපාන වෙනස් වෙන ගතිය. එතකොට ඒකට ප්‍රිය කරලා ඒක වර්ධනය වගා කර ගැනීම සඳහා කරන්නා වූ භාවනාව කියන අනිත්‍යානුපස්සන භාවනාව. එතකොට අනිත්‍යානුපස්සන ඥානෙ පාන. ඒක වෙනකොට යම් කිසියක් මේ දෙක අනිත්‍ය නම් සීක්‍රේ වෙනස් වෙනවා. ඒක පිළිබඳව රාගේ පහළ වෙන්නේ. ඒ කාටවත් නැහැ. ඒක ඥාන ධර්මයක්. ඒකට විරාගය තමයි පහළ වෙන්නේ. එතකොට මේ විරාගය දැන් පහළ වුණා කියලා ඒකට හිතේ සතුටු වෙලාක මෙනෙහි කර ගන්න පුළුවන් නම් ඒක ඉතින් විපස්සනා අනුග්‍රහිතය කියලා කියන යෝගාවචරය විසින් විපස්සනාවට දෙන පිළිගැය. අනුග්‍රහය. ඔතේ ඒක අනුග්‍රහයෙන් පමණක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක කලින් අර කියන සම්මතන ඥාන නැත්නම් ප්‍රථම ද්විතිය ආදී විපස්සනා ඥාන පහළ වෙලා තියෙනවා. ආන්නේ විදිහට මේ විරාගානුපස්සනාව ඔය සබ්බ සංඥාවල් කතා කරනකොට ඒ විරාග සංඥා කියලා අපිට කියලා දීලා තියෙනවා. මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක වලින් පිරිච්ච මේ ලෝකයේ ඒව පිළිබඳ විරාග සංඥාවේ හිත හදලා තියාගන්නයි කියලා කියනවා. දැන් නම් හැදිච්ච හිතක් පේනකොට අනේ මේ හිත මට පේනවා කොච්චර හොඳ. අර මුලේම වර්තමාන වශයෙන් හිත පවතිනවනම් මේකට රාගයක්, ද්වේෂයක්, මොහයක් එන්න බෑ. ඒකට විරාග හිත පවතිනවා. මේක මම පුහුණු කරන්න ඕනේ කියලා ඒකට විරාගානුපස්සනාව ඇලිට දී ගන්න ගතිය විපස්සනා අනුකරිය. ඒකයි කල්ලාතු විරාග සංඥාවක් වෙන්නලා දෙලා තියෙන්නේ. ඒ විරාගයේ තියෙනවා නම් නිරෝධ වේ. මොනයි නිරෝධ වීමද? මෙතෙක් අල්ලපදාගෙන තියන්න රූප ආසාවල් සහ නාම ආසාවල් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් නිරුද්ධ වෙනවා. හොඳ කැපෙන විදියක් ගලට අල්ලන ගැටියක් තියෙනවා. ඒ වගේම හොඳට මේ කැපෙන දැලිපිය කටි ගානකොට අල්ලන ගැටියක් නැත්නම් අපි කියන අමස්තරයි කියන. හම් වෙලයි කියන. ඒක කලී පුත්‍ර කියවත් හරියයි. අර නිරෝධානුපස්සන යනකොට ඒ පතිය අල්ලනකොට උන්ට එන්නේ එන්නේ එන්නේ එන්නේ එන්නේ අර පිය සිවුම් වෙනවා සිවුම් වෙනවා කියලා කියන්නේ සිවුම් වෙනවා කියලා කියන්නේ සිවුම් ගෙවෙනවා. ඔය විදිහට යනවා මතක් කරන එක ගෑමකට කොච්චර ගෙවෙනවද කියලා දැනගන්න ඕන නිසා දැනගන්නත් බෑ. තමයි කෙරීම නම් කිව්වේ. මොකද පිය දිලිහෙනවා දැන්. සිප්ප ගම දැලි පිය වගේ කැපෙනවා හැම කැපෙන්නේ මයිල් ගමකට. ආනිවගේ ඕනේ අවුලිය මුල් තැනකට මේ නිරෝධ ආනපස්සනා කියන කෙනා ධ්‍යාන කවදාකවත් හානියක් නොකර Taman හානි වෙන කොටස් විතරක් අයින් කරන අනුත් ආදර්ශයක් ඉදිරිපත් කරන කර්මද මේ විපස්සනා ඥාන හතර ඉන්දියාවෙම හිතිනවා. පස්වෙනි තියෙන පරියන්කෙත් ඉදිරියට වැඩලා තියෙනවා. ඒ මොකද ඒක කියලා නිරුද්ධ වෙන හැටි ගන්න මේකට මේ පොත්ත බලන්න බල විවස්ථා හදාගෙන කඩපට ගහගන්න දෙයක් නෙවෙයි ආ ඇතිලා වාහනේ කියලා දෙයක් ඊගාට එන තත්ත්ව ක්ලෑස් වෙන්න නම් මේ විවස්ත වයින් කරන්න එපා. මේ ගහකට කුණ්‍ය ගලවන්න එපා. දැන් නිරෝධානුපස්සනාදී කියලා පස්සේ යෝගාචර පොත් කපන්න ගලින් පොල්ල ටිකක් දාගත්තා වගේ දන්නවා මේක අත ගෑවොත් ඊගාට එන්නේ තෝල් වගේම එකක් තමයි. ඊගාට එන්නේ තෝල් වගේ එකක් තමයි. කියන මොකටද මේක තියාන අරකෙප්පයි කියන්නේ. කවදාවත් විවස්ත ආගම අවියතන නැහැ නේ ඔක්කොම අර්ථාක්ෂිකයි. ඉතින් එන දෙයට මොන දෙන්නේ? ඉතින් නිරෝධානුපස්සනාවේ විරුද්ධ වීමට පිළිගන්නා සුළු කටයුතු කරනකොට කුණ්‍ය ගැලවෙන්න පටන් ගන්නවා. මම මේ මාගේ කියලා අතන මෙතන ගහගෙන තිබුණු කුණ්‍ය ඔක්කොම නිකන් ගැලවෙන්න පටන් ගන්නවා. ආගිර කිරි වැඩිච්චාම ඒ gediye විදිහින්ම නැත්තෙන් ගැලවෙනවා. චේතස්තරයක් හදාගන්න ඒ කිරි වදිනකොට ඇති ආනෙම කිරි වදිනකොට නැත්තෙන් ගැලවෙනවා. ඒකට අපි කියනවා නිරෝධාන පස්සනා විසින්දින විකාල වශයෙන් අවශ්‍ය වෙන්නේ වෙන භාවනා කරපු නිරෝධය දාන්න කෙනෙක් ළඟ ඉන්න එක. ඊට පස්සේ තමයි යෝගාවචර අතිවිස්සක් ගන්නපත්නාව කියන පස්සාමි පටිවිස්සගේ හේම නිවනක් කියන. පොස්සගේ කියලා කියනවා මේක ඉතා ලක්ෂණ දෙයක් මේක පෙන්නවා අටුවාපාව විදි ගන්නවා මේ පැති දෙකක් තියෙනවා. පරිත්‍යාග පක්ඛන්ද. පරිත්‍යාග පරිණිස්සජන නිසා පක්ඛන්ද පටිනික. පරිත්‍යාග කියලා කියන්නේ අල්ලන දාන දේ. ඊළඟ පක්ඛන්දනේ කියලා කියන්නේ ඒකම නිමක් වෙනවා කියන්නේ. අතිමෞලකට පස්සන යෝගිතා මොන අතකට මොකෙන් ඉස්සරහ මූල කර්මස්ථානයේ නිමග්න වෙනවා අනිකුත් කර්මස්ථාන අතර අනිත්‍ය දුක්ඛ අනාත්මේ නිමග්න වෙනවා අනිත්‍ය දුක දුක ආත්ම අතරයි හරියටම යෝගාචර එතෙන්දිම ගන්න තීන්දුවක් එකයි කවදාකවත් ඒ අරමුණ ඇවිල්ලා කියනවා නිත්‍ය දුකයි දුකයි හරියට යෝගාචර දැනගන්න මේ ටික අතාරින්න ඕනේ මේ ටික අල්ලන්න මෙතෙන් යනකොට ඔය දෙක ගැන ගන්න ඒ නිසා මේ පටිනිස්සක් ගන්නපස්සනට ගියාට පස්සේ අන්තිමම චක්‍රය. අපි සාමාන්‍ය විවරෙන් කියන ඒ යෝගාසන අන්තිම චක්‍රය. මෙන්න මේක අල්ලන්න ඕන කියලා ඒක දැඩිසේ අල්ලනවා මේ කතාවේ. අල්ලපු කෙනාට කියන දෙන්නේ තේරෙන්නේ. ඒ මොකද ඒක කියන්නේ කියොත් තමයි මේ අල්ලන දේ අතාන්තේ අවුල් වෙනවා කියලා. ඒ නිසා පටිනිස්සානුපස්සනට ගියාම තමයි ධම්මානුපස්සනාවේ ඕජා. මේ මේ ඉඳන් මේ මේ දෙකලේ ඉති කියලා සත්‍යතාවයේ තියෙන. ඉතින් මෙතන ඉන්න සීතු කොටස් තුනක් ඉවරයි. නමුත් මේ අවසානයේ කියන කවදාවත් ඉස්සර කාටවත් අදහසක් අපේ ධර්ම දේශනා මාලා විස්තරි විවර කරන්න ඕන නිසා අපි අපල කාර්යය කියාගනිමු. අද මේ දහම මේ දරුන් දහනම මේ ධර්ම දේශනාවදී ඉවිපත් කළා වූ මේ ධම්මානුපස්සන කොටස් අනිවාර්යෙන් මේ නැත්තඳ ඉතුරු සම්බන්ධයි. ඉවරදෙනෙක් මේ හරි පොරේ තමයි භාවනා ගෙන යන්නේ. ඉතින් යත්තන්න මෙන්න මේ දේ අල්ලා ගන්න ඕනේ. මෙන්න මේ දේ අත්හරින්න ඕනේ කියන එක ඒ ඒ තන පහළ වේවා පහළ වීමේ මේ සජීවී සාධනයක එවනසම් විදෝරණ නිවන් දකින්න ඕන නැහැ කියලා භාවනා කරන ලෝකාවදයට අවශ්‍ය කරන්නා වූ ස්ථානුකූල ප්‍රඥාවට මේ කතු හේතු වේවා වාසනා වේවා කියන ආශාවෙන් අද ජීවිත කලින් දේශනා දුන්නා. Thank you.